ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම් වාසී ආචාර්ය අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් ප්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑමීරදා දිනකම දේශනා කරන ධර්මානුශාසනා මාලාව මජ්ක්‍ධිමනිකායේ වත්ථෝපම සූත්‍රය ඇසුරෙන් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කෙරෙන ධර්මදේශනා මාලාවේ හත්වෙනි ධර්මානුශාසනාව. සමන්ත චක් චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු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 ශ්‍රද්ධාවන්ත පින්තුනේ හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද වත්තුපම සූත්‍රය ඇසුරු කොටගෙන පැහැදිලි කරන චිත්තෝපක්ලේශ ධර්ම දේශනා මාලාවෙහි හත්වැනි ධර්ම දේශනාව. ඒ චිත්තෝපක්ලේශ ධර්මයන් අතර හත්වෙනුවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝ තේ ඉති විදිත්වා ඉස්සං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ඊර්ෂ්‍යාව මෙතන ඉස්සා කියලා කියන්නේ pāli භාෂාවෙන් ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව નિවරදිව දැනගෙන ඒ ඊර්ෂ්‍යාව නම් වූ චිත්තෝපක්ලේශය දුරු කිරීම සඳහා මේ යෝගාවචරය එහෙම නැත්නම් නිවන් මඟ ගමන් කරන තැනත්තා උත්සාහවත් වෙනවා කියන කාරණය. ඒ කාරණය මුල් කොටගෙන අද ධර්මදේශනාවෙහිදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ කුමක්ද? ඒ ඊර්ෂ්‍යාව නැමැති ධර්මය කවර හේතු පදනම් කොටගෙනද අපේ මනසෙහි ජනිත වෙන්නේ? ඒ නිවැරදිව හඳුනාගෙන ඊර්ෂ්‍යාව දුරු කිරීම සඳහා අපි කෙසේ පිළිපැදිය යුතුද කියන කාරණා පැහැදිලි කරමින් අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊර්ෂ්‍යාව කියන මේ ක්ලේශ ධර්මය, මේ පාප ධර්මය, මේ අසත් ධර්මය අපි කොයි කාටත් අහලා කලපුරුදු පමණක් නෙමෙයි ප්‍රත්‍යජන හැම කෙනෙකුගේම සිත් සතන් තුල දැනුවත්ව හෝ නොදැනුවත්ව හට ගන්නා ඊටාම සියුම් ප්‍රේෂ ධර්මයක්. මේ සමාජයේහි බොහෝ කොට ඔවුනොවුන්ට විරසකව ඔවුනොවුන්ට අහිතවත්ව පිළ දෙදීගෙන කටයුතු කරන්නට ප්‍රධාන සාධකයක් වෙලා තියෙන්නේ මේ ඊර්ෂ්‍යාව නැමැති ක්ලේශ ධර්මය. නමුත් හුඟක් දෙනා තමන් තුළ ඊර්ෂ්‍යාව තිබියදීම මම නම් ඊර්ෂ්‍යාව අඩු කෙනෙක් මම නම් අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ අනන්ත කොටෙක් දේ තිබුණත් අපට ගැටලුවක් නැහැ. මම ඒ විදිහේ කෙනෙක් නෙමෙයි කියලා හුඟක් වෙලාවට Taman පිළිබඳව හිතන්න කතා කරන්න පෙළඹෙනවා. සමහර වෙලාවට එහෙම කතා කරන්නේ අන් අයට මොසාවක් කියන අදහසින් නොවෙන්නට පුළුවන්. අවංකවම Taman තුල ඊර්ෂ්‍යාව නැහැ කියන හැඟීම ඔවුන්ට ඇති වෙලා විය හැකියි. නමුත් එහෙම ඇති වෙන්නට හේතුව තමයි ඊර්ෂ්‍යාව පිළිබඳව නිවැරදිව වටහා නොගැනීම. අපි මේට ඉහතදී කතා කළා බොහෝ දුර්ගුණ, බොහෝ ක්ලේශ ධර්ම, බොහෝ චිත්තෝපක්ලේශ ධර්ම අපේ හිතේ මතුවනාට ඒවා හඳුනා ගන්නට තරම් අපි දක්ෂ නැති නිසා ඒ ක්ලේශ ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ, ඒ කියන්නේ ඒවට ආවේනික වූ ගති ලක්ෂණ අපි තා සූක්ෂම විදිහට ප්‍රඥාවෙන් දැකලා නැතිනම් ඒ ක්ලේශ ධර්මයේ එක් ස්වરૂපයක් පමණක් අපි තේරුම් අරගෙන ඉන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙනස් ස්වરૂපයෙන් පහළ වෙනකොට එය අපිට වටහාගත නොහැකි වෙන්න ඉඩකඩ තියෙනවා. ඒවා ධර්මයේ හඳුන්වන්නේ වංචක ධර්ම කියලා. නමුත් මේ වංචක ධර්ම කියලා කියන්නේ ධර්ම විසින් අපට වංචා කරනවා නෙමෙයි. ඒ ධර්මතාවයන්ගේ සලු ස්වરૂපය අපි හඳුනාගෙන තිබුණට සූක්ෂම විදිහට ඒ ධර්මතා මතුවෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන නැතිනම් විවිධ ස්වરૂපයන්ගෙන් ඒවා අපේ මනසේ රඳ කරන්නට පුළුවන්. ඒ නිසා බොහෝ දෙනෙක් Taman ඊර්ෂ්‍යාව අඩු කෙනෙක් බව, Taman ඊර්ෂ්‍යාව නැති කෙනෙක් බව හිතන්නේ කතා කරන්නේ මේ ධර්මතාවයේ ස්වභාවයේ හරිහැටි වටහා නොගැනීම. එනිසාද ධර්මදේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ මනස ඊර්ෂ්‍යාව හඳුනාගන්නේ? එය හඳුනාගෙන දුරු කරන්නේ කොහොමද කියන කාරණා. ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ පර සම්පත් නොයවසන ස්වභාවය. ඒ කියන්නේ අනුන්ගේ සම්පත්, අනුන්ගේ අභිවෘද්ධිය, අනුන්ගේ දියුණුව Tamanට දරන්න බැරි ගතියක්. එහෙම නැත්නම් ඒක රොස්සන් නැති ගතියක්. අනුන්ගේ දියුණුව, අභිවෘද්ධිය, සාර්ථකත්වයේ දකින්නකොට අපේ හිතට අමාරු වෙන ගතියක් ඇති වෙනවා. අන්න ඒක තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. එතකොට මේ දුර්වලකම අපේ මනසේ මතුවෙන්නේ ප්‍රධාන වශයෙන්ම තමන් උනන්දු වෙන කාරණයක් පිළිබඳව අනෙක් කෙනෙකු ලබන અભිවෘද්ධිය පිළිබඳවයි බොහෝ කොට ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඒතරම් උනන්දුවක් නැති කාරණයක් පිළිබඳව අනෙක් කෙනෙක් කොයිතරම් දියුණු වුණත් අපිට ඒක එච්චර ගැටලුවක් නෙමෙයි. උදාහරණයක් ඇටියට කියනවා නම් මිල මුදල් සම්බන්ධව ඒතරම් උනන්දුවක් අවශ්‍යතාවයක් නැති කෙනෙක් අනිත් අය මිල මුදලින් અભිවෘද්ධියටපත් වෙනවා ධන සම්පත් වලින් දියුණු වෙනවා කියන කාරණයට ඒතනත්තාකිට අමාරුවක් අපහසුාවක් ඇති වෙන්නේ අනිත් අය පිළිබඳව ඊර්ෂ්‍යාවක් මතුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ මොකක් නිසාද? Tamante ඒවා පිළිබඳ උනන්දුවක් නැති නිසා. ඒ වගේම යාන වාහන පිළිබඳව තරම් උනන්දුවක් නැති කෙනෙකුට තව කෙනෙක් හොඳ වාහනයක් ගත්තයි කියලා ඊර්ෂ්‍යාව මතුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. නමුත් තමනුත් හොඳ වාහනයක් ගන්නට උනන්දු වෙනවා නම් අනෙක් කෙනා ගන්න වාහනය පිළිබඳව තමන්ට රොස්සන්න පිළිගතියක් මනසේ මතුවෙන්නට පුළුවන්. දරන්න බැරි පොරොත්තු දෙන්නේ නැති මනෝභාවයක් මතුවෙන්නට පුළුවන්. එතකොට මේ පර සම්පත් කියලා කිව්වෙන් පස්සේ අනිත් අය ලබන භෞතික සම්පත් පිළිබඳව පමණක් නෙවෙයි පින්නතුනේ. විවිධ පැතිවලින් අනිත්යයට ලැබෙන ප්‍රතිලාභ අනිත්යගේ අභිවෘද්ධිය මේ හැම කාරණයක්ම මේකට අදාළ වෙනවා අපි හිතමු තමන් පවුලේ සමගිය අපේක්ෂා කරනවා බිරිඳගේ සැමියාගේ සෙනෙහස තමන්ට අවශ්‍ය තරම් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට නමුත් තමන්ට ඒ පිළිබඳව ඕනකමක් තියෙනවා. දැන් එහෙම කෙනෙකුට අල්ලපු ගෙදර අය අගොසැමියන් හැටියට බොහොම සෙනෙහසින් ආදරයෙන් සතුටින් සමගියෙන් ඉන්නව දකින්නකොට Tamanට ඒක දරා ගන්න බැරි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒතර භෞතික සම්පත් සම්බන්ධ විතරක් නෙමෙයි අනිත් අයගේ අධ්‍යාපනය, දැනුගත්කම, කීර්තිය ඒ වගේම ඒ අයගේ හැකියාව, සීලය, ප්‍රතිපදාව, පින්කම් කිරීම මේ නොයෙක් කාරණා සම්බන්ධව Tamanගේ సంతානෙහි මේ කියන ඊර්ෂ්‍යාව මතුවෙන්නත් පුළුවන්. එහෙම මතුවෙන්නේ තමනුත් ඒවා පිළිබඳව සිතන, තමනුත් ඒවා දියුණු කරගන්නට උත්සාහ කරන, තමන්ටත් ඒවා ගැන කැමැත්තක් ඕනෑකමක් තියෙන යම් ක්ෂේත්‍රයක් තුල තමන් දන්නා යම් කිසි කෙනෙක් ඉහළට යනවා අභිවෘද්ධියටපත් වෙනවා දකිනකොට තමන් දන්නා කෙනෙක් ඉහළට යනවා අභිවෘද්ධියටපත් වෙනවා දකිනකොට තමයි මේ ඊර්ෂ්‍යාව නැමැති දුර්වලකම අපේ මනසෙහි ජනිත වෙන්නේ. එනතුනේ ඒකට යහපත් දේය අයහපත් දේය කියලා වෙනසක් නැහැ. කුසලය අකුසලය කියලා වෙනසක් නැහැ. ඒ වගේම ප්‍රතිපදාවය දුසිල්වත් භවය කියලා වෙනසක් නැහැ. ඒ කවර තරාතිරම වුණත් මේ දුර්වලකම ප්‍රත්‍යජන සිත් සතන් තුළ ජනිත වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ගිහි වුණත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් ಗುಣධම් වඩන කෙනෙක් වුණත් ಗುಣධම් වැඩිම පිළිබඳ උනන්දු නොවන කෙනෙක් වුණත් ඒ හැම කෙනෙක් තුළම මේ දුර්වලකම මතුවෙන්නට පුළුවන් කියන මූලික වැටහීම මූලික හදනම තේරුම් අරගෙන මේ කාරණය පිළිබඳව විමසා බැලුවොත් තමයි අපට අවංකව අපේ මනසෙහි තියෙන දුර්වලකම හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ දුර්ගුණය යම් කිසි සිතක ඇති වුනහම අපේ රේරුකාණේ චන්දවල මහානායක හඳුරෝ සිහිපත් කරනවා මේ සමාජයේහි අනිත්වකම් කරන අයට යම් කිසි ප්‍රතිලාභයක් අපේක්ෂා කරගෙනවා ඒවා කරනවා විය හැකි උදාහරණයක් හැටියට ගත්තොත් සත්තු මරණ මිනිසයා මස්තික අපේක්ෂාවෙන් සතා මරනවා වෙන්නට පුළුවන් හොරකම් කරන මිනිසයා ඒ හොර භාණ්ඩය තමන්ට අයත් කරගැනීමේ අපේක්ෂාවෙන් එහෙම කරනවා විය හැකි. කාමයේ හිවර්ධවා හැසිරෙන තැනත්තා ආස්වාදය අපේක්ෂා කරගෙන එසේ කරනවා විය හැකි. නමුත් මේ ඊර්ෂ්‍යා කරන මනුස්සයා තමන්ගේ අතේ තියෙන මුදලුත් වියදම් කරගෙන, තමන්ගේ හිතත් දූෂ්‍ය කරගෙන, කාලය, ශ්‍රමය, ධනය සියල්ල වැය කරගෙන අනිත් අයගේ පරිහානිය පිණිස ක්‍රියා කරනවා Tamanට ලැබෙන කිසිම දෙයක් නැහැ මේ ලෝක වශයෙන්වත් පරලෝක වශයෙන්වත් ලෝකයක් නැසාගෙන තමනුත් වෙනසෙන තැනටපත් වෙන ඊටාම භයානක ඊටාම සූක්ෂම දුර්වලකමක් තමයි මේ ඊර්ෂ්‍යාව හැටියට ප්‍රත්‍යඥ සිත් සතන් තුළ මතුවෙන්නේ කියන බව උන්වහන්සේ සිහිපත් කරනවා. යම් කිසි කෙනෙකුගේ සිත සතන් තුළ තවත් කෙනෙක් පිළිබඳව ඊර්ෂ්‍යාව මතුනහම මූලික වශයෙන් ඒ අනෙක් කෙනාගේ ගුණය, වටිනාකම, සම්පත පහක් කොට හිතන්නට පහක් කොට කතා කරන්නට පෙළඹෙනවා. මොකද මූලික වශයෙන් තමන්ගේ මනසනේ මේ දරා ගන්නට නොහැකි ගතිය ඇති වෙන්නේ. එතකොට තමන්ගේ සිත තුළම ඒ අනිත් කෙනාගේ සම්පත හෙලා කලා දකින්නට අනිත් කෙනාගේ හැකියාව අනිත් කෙනාගේ ප්‍රතිපදාව පහත් කොට සිතන්නට මූලික වශයෙන් තමන් පෙළඹෙනවා ඊට පස්සේ කතා බහ කරනකොට අන් අයටත් ඒක වපුරනවා ව්‍යාප්ත කරනවා ඔයගොල්ලෝ ඔහම හිටියට ඉස්සර මෙහෙමයි හිටියේ ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා මෙහෙමයි දැන් නම් ඔය මහේසා කිරීලාගෙන් හිටියට ඔයගොල්ලෝ ඒ කාලේ මෙහෙමයි ජීවත් වුනේ අපිත් ඔයගොල්ලන්ට උදව් කරලා තියෙනවා ඉතින් දැන් නම් පැත්තවත් බලන්නේ මෙහෙමයි කියලා අර විදිහට තමන් උදව් කරපුවද එහෙම නැත්නම් ඒ අය අසරණව හිටපුවද අනිත් අයට අතපාපුවද මේ විදිහට අර අතීත දුබලකම් සියල්ලක්ම මතු කරලා දැන් ඔහොම හිතියට ඉස්සර නම් මෙහෙමයි කියලා හරි කියන්නට පෙළඹෙනවා. එහෙම නැත්නම් අනුතරමින් දැන් ඔහොම හිතියට අනාගතයට මෙහෙම වේවි කියලා හරි. ඒ කියන්නේ දැන් නම් මේගොල්ලෝ මහා ඉහලින් වැජමෙනවා. නමුත් ඕවයිසින් වැඩි කාලයක් පවත්වන්න බෑ. මොකද හැමදාම මිනිස්සුන්ට එක විදිහට ජීවත් වෙන්න බෑනේ. තව ටික කාලයක් යනකොට බලමු කොයිගොල්ලන්ට සිද්ධ වෙන දේ. අන්තිමට ওই සියල්ලක් නැති කරගෙන Tamante යනේන මං නැති කරගන්න තැනටපත් වෙලා තමයි ඔයගොල්ලෝ නවතින්නේ. මේ ලැබෙන දේවල් નિවරදිව පරිහරණය කරන තරම් ඒගොල්ලන්ට ප්‍රඥාවක් නැහැ. මේ විදිහට එක්කෝ අර දැනට ලැබිලා තියෙන සම්පත් අනාගතේට ඕන් අතර රැඳෙන එකක් නැහැ කියන ස්වરૂපයෙන් හෝ එක්කෝ අතීතය ගැන හිතලා එයයි පහත් කොට සලකනවා එහෙම නැත්නම් අනාගතය ගැන හිතලා එයයි පහත් කොට සලකනවා එහෙම නැත්නම් වර්තමානය ගැන හිතලා මේගොල්ලන්ට කොහෙත්ම මේ සම්පත් උචිත නැහැ මෙච්චර ධන සම්පතක් ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නේ නැහැ මේ තරම් කීර්තියක් ප්‍රසාදයක් ඒගොල්ලන්ට කොහෙත්ම උරුම නැහැ කියන හදනමින් ඒ වර්තමානයේ ඔවුන්ට ඒවා නොසුදුසු බව සලකමින් හෝ ඔවුන් පහත් කොට සිතන්නට පෙළඹෙනවා. එතකොට මූලික වශයෙන් මේ ඊර්ෂ්‍යාව නිසා Tamange මනසේම අන් අය පහත් කොට සිතන්නට දකින්නට සහ දෙවනුව ඒ ගැන කතා කරන්නටත් පෙළඹෙනවා තුන්වෙනුව අනිත් අයගේ පරිහානිය විනාශය අපේක්ෂා කරන තැනට ඒ තැනත්තාගේ සිත දරුණු වෙන්නට පුළුවන්. අපි මේ තේසකදී කතා කළා චිත්තෝපක්ෂේෂ ධර්මයක් හැටියට ව්‍යාපාදයේ පිළිබඳව ව්‍යාපාදයයි කියලා කිව්වේ ගහන්න මරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රතිවිරුද්ධ පුද්ගලයාගේ විනාශය අපේක්ෂා කරනවා. අන්න ඒ වගේ ඊර්ෂ්‍යාව ඇති වුනහමත් ඒ ඊර්ෂ්‍යාවට බඳුන්වන තැනත්තාගේ පරිසානිය දකින්නට නිරන්තරයෙන් උනන්දු වෙනවා. ඒ තැනත්තාගේ විනාශය දකින්නට උත්සුක වෙනවා. ඉතින් ඒවට විවිධ කාරණා ඉදිරිපත් කරගන්නට පුළුවන්. තමන් එක්කලා තියෙන හොඳ නොකඩුකමක් හරි එහෙම නැත්නම් ඒගොල්ලෝ මාන්නෙන් ඉදිමිලා ඉන්නේ. ඒගොල්ලන්ට සත්පුරුෂකම් නැහැ. ඒගොල්ලෝ ළඟ ගුණවත්කම් නැහැ. ඒ නිසා මේ අය පරිහානියටපත් වෙනවා කියලා හරි ඒවට විවිධ සාධක ගොඩනගෙනවා අපේම මනසින්. තමන් බොහොම ධර්මානුකූලව හිතනවා වගේ ඒවා පිළිබඳව දකින්නට උත්සාහ කරනවා මේ ක්ලේශ ධර්මයන්හි තියෙන බරපතලකම තමයි කියන තුනේ සමහර වෙලාවට ඒවා ගුණයක් හැටියට තමයි අපට පේන්නේ. සමහර වෙලාවට අපි බොහොම ප්‍රඥාවෙන් අනුන් දිහා බලනවා බොහොම ਵਿਚාර පූර්වකව අනුන්දිහා බලනවා අපි නම් මේ ඇත්තයි කතා කරන්නේ අපි නම් මේ අපට පේන සත්‍යයි මේ කියන්නේ මට නම් කිසි ඊර්ෂ්‍යාවක් නැහැ ඒගොල්ලෝ කොහොමද වුණා නමුත් මං කියන්නේ මේ ඇත්තයි කියලා අන්න ඒ විදිහට තමන් බොහොම ඥාන සම්පන්නව මේ ලෝකේ ਵਿਚාර පූර්වකව දකින වගේ ස්වરૂපයෙන් අනිත් අයගේ පරිහානිය අපේක්ෂා කරන සිතුම් පැතුම් ආකල්ප කතා බහ මතුවෙන්නට පුළුවන් ඒ නිසා ඊර්ෂ්‍යා පාදක කොටගෙන ව්‍යාපාදේ මතුවෙන්නට පුළුවන් අනුන්ගේ විනාශේ පරිහානිය අපේක්ෂා කරන බව. එතනිනුත් නොනවති තවදුරටත් ඒ ඊර්ෂ්‍යා වර්ධනය වුණොත් තමන් විසින්ම උපක්‍රමශීලීව අනෙක් අයගේ පරිහානිය සලස්වන තැනට අනෙක් අය විනාශ කරන තැනට අනෙකාට සතුරුව තමන්ගේ ශක්තිය අවදි වෙන්නට පුළුවන් කියලා තුනේ. මේවා පියවරෙන් පියවරට තමන් හඳුනාගෙන පාලනය කර නොගත්තොත් වඩා බරපතල දරුණු තත්යකට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් මේ බරපතල තත්යෙන් ඒ ප්‍රේසය නැත්නම් ඊර්ෂ්‍යාව මතුනොත් තමන් විසින්ම අන් අය නැසන ඝාතනය කරන විනාශ කරන තැනට උනත් කෙනෙක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට එහෙම වෙනකොට කිසිම වරදක් නැතිව කිසිම අන් අයට කරපු අපරාධයක් නැතත් ලෝකයේ සත්පුරුෂයින්ටත් වෛරක්කාරයෝ තරහකාරයෝ හතුරෝ නිර්මාණය වෙන්නට පුළුවන් ඔවුන්ගේ ශක්තිය පිළිබඳව ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් තුලින් දැන් බොහෝ වෙලාවට අපි දකිනවා බෝසත් චරිතය අරගෙන බලනකොට බෝසතාණන් වහන්සේ හැම විටම සසරෙහි අන් අයට උදව් කරන්න, අන් අයගේ ජීවිත රැකගන්න, තමන්ගේ පිරිස ආරක්ෂා කරගන්න ඒවා සඳහා උනන්දු වෙලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් එහෙම වෙනකොට ලොකු පිළිගැනීමක් ඇති වෙනවා. ලොකු ගෞරවයක් ඇති වෙනවා. පිරිස් බලයක් ඇති වෙනවා. කීර්තිය පැතිර යනවා. රජුගේ ප්‍රසාදය පතු වෙනවා. මේවා මතු වෙනකොට බෝසතාණන් වහන්සේ කාටවත් වැරද්දක් කළේ නැති වුණාට මේ අභිවෘද්ධිය දැක ගන්නට, දරා ගන්නට බැරි පිරිස තුල උන්වහන්සේ කෙරෙහි වෛරය, ක්‍රෝධය මතු වෙන්නට පුළුවන්. මුලින් ඊර්ෂ්‍යා මතු වෙනවා. ඊළඟට ඊර්ෂ්‍යා ව්‍යාපාදයක් බවට ඊළඟට ඊර්ෂ්‍යා ව්‍යාපාදයක් බවට පරිවර්තනය වෙමින් අනේකාගේ විනාශය අපේක්ෂා කරනවා. ඉන් පසුව එය ක්‍රෝධයක් වෛරයක් බවට පරිවර්තනය වෙලා අන් අය නසන්නට විනාශ කරන්නට ඉදිරිපත් වෙනවා. එතකොට අපි කිසි කෙනෙකුට හිංසා නොකළා වුණත් අපි කිසි කෙනෙකුට සතුරුකම් නොකළා වුණත් අපට සතුරන් නිර්මාණය වෙන්නට පුළුවන් සමාජය තුළින් අපේ හැකියාවන් දැනුගත්කම් සත්පුරුෂකම් ප්‍රතිපදාවන් ගුණවත්කම් මේ කවර කරුණක් හෝ පදනම් කොටගෙන ඊර්ෂ්‍යා මුල් කොටගෙන සතුරන් පිරිසක් අපට නිර්මාණය වෙන්නට පුළුවන්කම තියෙනවා මේක තමන් මූලික කොටගෙන අන් අය අපට සතුරු වෙනවා කියලා දකිනවට වඩා අන් අය කෙරෙහි අපේ సంతානයේ ඉබඳු සතුරු බවක් නුරුස්නා බවක් ඇති වෙනවද කියන පැත්තෙන් අපේ සිත පිරිසිදු කරගන්නටයි අපි හැම විටම වෑයම් කළ යුත්තේ. ඒ නිසා සමාජයේ අපි දකිනවා දැන් මේ වර්තමානයේ බැලුවෙන් පස්සේ විවිධ පුද්ගලයන් ඒ ඒ අය සමහර විට භෞතික සම්පත් වලින් දියුණු වෙනකොට සමහර විට කීර්ති ප්‍රශංසා වලින් දැන් මේ කාලවකවානුව ගත්තන් පස්සේ දේශපාලනික පසුබිම ගත්තොත් එක් එක්කෙනාගේ ඡන්ද පදනම මත එක් එක්කෙනාට ලැබෙන මනාපය මත එතකොට ඒ කාරණා පවා තව කෙනෙකුට ඊර්ෂ්‍යාව මතුවෙන්නට නොසතුට මතුවෙන්නට වෛරී පුද්ගලයන් ජනිත වෙන්නට හතුරන් පිරිසක් නිර්මාණය වෙන්නට යම් කාරණයක් විය හැකියි. ඒ නිසා අපේ විශේෂයෙන්ම ඒ ලෝක ධර්මතාවයේ තේරුම් අරගෙන කටයුතු කරන්නටත් අවශ්‍යයි. අර මක් කැටියක් ගත්ත උකුස්සා පසුපස අනිත් උකුස්සන් එලවලා ඒ උකුස්සාට කොටන්නේ ඒ උකුස්සා විනාශ කරන්න හදන්නේ ඒ උකුස්සා වරදක් කරපු නිසා නෙමෙයි අර තමනු කැමති වෙන සම්පතක් ඒකනත්තා සතුව තියෙන නිසා එයට ප්‍රතිවිරෝධ පිරිසක් අනිවාර්යෙන් අනෙක් වශයෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා කාම සම්පත් ඇසුරු කරනකොට ලෝකේ කවුරුත් අපේක්ෂා කරන කවුරුත් බලාපොරොත්තු වෙන දේවල් අපි ළඟ තියෙනකොට අනිත් අයට දරා ගන්නට බැරි ඊර්ෂ්‍යාවක් තුලින් ඕන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හැබැයි එහෙම හිතලා අනුන්ගේ දෝෂේ දකින්නට නෙවෙයි අපි මේ ධර්ම කාරණා වටහා ගත යුත්තේ. අනුන්ගේ සම්පත දැකලා අපේ චිත්තසංතානයේ ඒබඳු දුර්වලකම් මතුවෙනවද කියලා නිවැරදිව හඳුනා ගැනීම සඳහායි. එහෙම නැත්නම් සමාජයේ හුඟක් වෙලාවට අනුන්ට ඇඟිල්ල දික් කරන පිරිසක් තමයි නිර්මාණය වෙන්නේ. අපි නම් ඊර්ෂ්‍යා කරන්නේ අරගොල්ලෝ අපට ඊර්ෂ්‍යා කරනවා. අපේ දැනුගත්කමට අපේ හැකියාවට ඒගොල්ලෝ ඊර්ෂ්‍යා කරනවා. එහෙම Tamanට සමහර වෙලාවට ඇත්තටම කවුරුවත් Tamanට ඊර්ෂ්‍යා කරන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මනෝ ව්‍යාධි හැටියට Taman පිළිබඳව Tamanටම හැඟෙන්න පුළුවන් මගේ හැකියාවට අනිත් අය ඊර්ෂ්‍යා කරනවා කියලා. එතකොට ඒක යථා තත්ත්වයෙන් ඔබට ගිහිල්ලා මානසික රෝගයක් හැටියටත් මතුවෙන්නට බැරි කමක් නැහැ. අනිත් පැත්තට කල්පනා කළොත්. ඒ කියන්නේ මගේ සම්පත් ගැන අන් අය ඊර්ෂ්‍යා කරනවා කියලා හිතන්න හිතන්න සමහර වෙලාවට ඒක යථා තත්ත්වයෙන් ඔබට යන්නට පුළුවන්. ඒ නිසා ඒ පැත්ත ගැන හිතන්නට නෙවෙයි අපි වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ අනුන්ගේ සම්පත පිළිබඳව අපේ මනසේ යම්කිසි නොසතුටක් නොරොස්නා බවක් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවද කියලා තේරුම් අරගෙන අපේ සිත පිරිසුදු කරගන්න මේ චිත්තෝපක්ලේශ ධර්මය හඳුනා ගන්නටයි අපි හැම විටම උත්සාහවත් විය යුත්තේ. දැන් ওই විදිහට තව කෙනෙක් කෙරෙහි ඇතිවෙන ඊර්ෂ්‍යාව ව්‍යාපාදයක් බවට, කෝපයක් බවට, සතුරුකමක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. ඊළඟට සමහර විට එය සතුරුකමක් හැටියට නෙමෙයි මිත්‍රශීලී බවක් තුලින්ම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අනිත් කෙනා අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා නම් අනිත් කෙනා සීලයෙන් ප්‍රතිපදාවෙන් ඉදිරියට වැඩෙනවා නම් අනිත් කෙනා ධන සම්පත් වලින් වැඩෙනවා නම් සමහර වෙලාවට ඒතනත්තාට ප්‍රතිවිරුද්ධ වෙලා ගැටිලා ඒතනත්තා පරිහානියටපත් කරන්න නොහැකි නම් වඩා ශක්තිමත් නම් සමහර වෙලාවට මිත්‍ර සීලයේ ස්වરૂපයෙන් ඒ ඊර්ෂ්‍යාව ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි දකිනවා මේ විදිහට ඉගෙන ගන්න දරුවන් අතර වඩා හොඳට ඉගෙන ගන්න දරුවෙක් හිටියොත් ඒ දරුවාගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරන්නට ඇති වෙන හැඟීම තව සමහර දරුවන් තුළ මිත්‍රශීලී ස්වභාවයෙන් මතුවෙනවා. එතකොට අර හොඳට ඉගෙන ගන්න තරත්තාට වඩාම එකතු වෙලා යත් එක්කලා සෙල්ලම් කරන්න, එතකොට විනෝද වෙන්න, ඒ වගේ දේවල් වලට වඩා නැඹුරු කරගන්නට උත්සාහ කරනවා. ඊළඟට තව සමහර වෙලාවට එය මොකක් හරි කොටක් කියවන්නට ඕන පාඩමක් බලන්නට ඕන කිව්වොත් ඕවට තව කල් තියෙනවනේ තව විභාගෙට වැඩි ඕන තරම් කාලය තියෙනවා දැන් ඕකට අපි දඟලන්න ඕනේ පස්සේ කරමු මමත් ඕවා ඉතින් අන්තිම මොහොතේ තමයි බලන්නේ මමත් පන් කියන්නේ නැහැ මමත් පොත් කියවන්න නැහැ කියලා ඒතකොට තමන් වෙනම ඒවා කරගෙන යනවා හැබැයි අනිත් දරුවට පෙන්වන්නේ තමන් එහෙම කරන්නේ නැහැ වගේ එතකොට දැන් මිත්‍රශීලී බවක් ඇති කරගෙන තියෙනවා. අර මිත්‍රයා කියන නිසා තමන්ගේ යාළුවත් එහෙමයි කරන්නේ. එයත් එයා වගේ මමත් වැඩ කරන්න ඕන කියලා සමහරට අර ඉගෙන ගන්න දරුවත් අර මිත්‍රශීලීව එන පාප මිත්‍රයාගේ ඇසුර නිසා පරිහානියටපත් වෙන්නට පුළුවන්. එතකොට මේවා සමහර වෙලාවට නොදැනුවත්ව කෙරෙනවා. සමහර වෙලාවට අපි දකිනවා උපක්‍රමශීලීව, උපායශීලීව ඒවා ප්‍රබලව මේකයි මේකයි කෙරෙන්නේ කියලා Tamanට පැහැදිලි නැති වුණාට අර අනුන්ගේ පරිසරණීය අපේක්ෂා කරනකොට අපටත් නොදැනුවත්වම විවිධ ස්වરૂපයන්ගෙන් අපි අතින් ඒ අපරාධේ ලෝකයට සිද්ධ වෙන්නට පුළුවන්. අන්න ඒ නිසයි මේ සිත කිලිටි කරන උපක්ලේශ ධර්මයන් අපි පරිස්සමින් හඳුනාගත යුත්තේ. ඒබඳු අනර්ථයක් අපි අතින් ලෝකයට සිදු නොවන්නට. ඒ වගේම පරිත්‍යාගශීලී බව, සිල්වත් බව, ප්‍රතිපදාව මේ වගේ යහපත් කාරණා සම්බන්ධ උනත් යම් කෙනෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් ඒ අනිත් අයගේ ගුණය වළක්වන්නට මිත්‍රශීලීව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔච්චර පරිත්‍යාග කරන්න ඕන නෑ. ඔහොම දෙන්න ගියන් පස්සේ නිකන් ඔයගොල්ලෝ මෝඩයෝ කියලා හිතයි අනිත් අය. එහෙම නැත්නම් ඔහොම නිතර නිතර දෙනකොට නිකන් කපටි මිනිස්සු බිහි වෙනවා. ඔයගොල්ලන්ගෙන් හැමදේම ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔහොම කරන්න යන්න එපා. සුදුසුව තෝරලා විතරක් ගන්න වෙන්න ඕන. අනිත් එක තමන්ටත් යමක් තියෙන්න ඕන. අපටත් නැති වෙච්ච වෙලාවක යමක් තියාගන්න ඉතිරි කරන්නත් ඕන. දරුවෝ ගැන හිතන්නත් ඕන. ඒ නිසා ඔහොම නිකන් අවිචාරවත්ව දන් දෙන්න පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන්න එපා කියලා සමහරලාට උපදෙස් දෙන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අර ඊර්ෂ්‍යාව නිසා. වෙනතුනේ දැන් මේවාම ಗುಣ හැටියටත් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ਵਿਚාරපූර්වකව අනේකාට සිද්ධ වෙන්නට යන විනාශය වැළැක්වීමේ හැබැයි කරුණා මෛත්‍රියනොත් කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. සමහර කෙනෙක් ඊර්ෂ්‍යා සහගතව අනෙකාගේ ගුණේ වළක්වන්නටත් මෙහෙම කියන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමෙන් අනිත් අය දෙන උපදේශය අපි හඳුනා ගන්නටත් ඕනේ. ඒ වගේම අපට හිතෙනවා නම් අනිත් අයට උපදෙස් දෙන්න, ඒ අයගේ ගුණය පිළිබඳ සංශෝධන ඇති කරන්නට ඒ අයගේ ගුණය පිළිබඳව යම් යම් වෙනස්කම් ඇති කරන්නට උපදෙස් දෙන්න අපට හිතෙනවා නම් අපි යලි යලි අපේ සිත ගැන පරීක්ෂා කරලා බලන්නට ඕනේ අනේකා කෙරෙහි කරුණාමෛත්‍රියෙන්ද මේ ක්‍රියා කරන්න උත්සාහ කරන්නේ එහෙම නැත්නම් ඇත්තටම අනෙක් කෙනාගේ මේ ත්‍යාගශීලී බව මේ පරිත්‍යාගය මට දරා ගන්න බැරුවද මම මේ සංශෝධන කරන්න උත්සාහ කරන්නේ කියලා නැවත නැවත අපේ සිත පරීක්ෂා කරලා බැලිය යුතුයි. ඒ වගේම සමහර කෙනෙක් හොඳ ප්‍රතිපදාවක ඉන්නකොට සමහර වෙලාවට අපටම අත්දැකීම් තියෙනවා එහෙම වික්ෂුන් වහන්සේලා හැටියට උනත් පාත්‍රයේ දන් වළඳනකොට ඒ වගේම තුන් සිවුර පමණක් පරිහරණය කරනකොට එහෙම ප්‍රතිපත්තියක පිහිටලා ඒ වගේම සමහරලාට මත්ස්‍ය මාංශ ආදීන් වැළකීලා ඉන්නකොට දැන් අනිත් අයට පොඩි අමාරුවක් ඇති වෙනවා ඒගොල්ලෝ එහෙම නැහැ අපි එහෙම කරනකොට ඒගොල්ලෝ අපි අතර වෙනස් පිරිසක් හැටියට සමාජයේ නිග්‍රහයට ලක් වේවි කියන සමහරට බියක් හීනමානෙකුත් ඒ ඇයට ඇති වෙන්නට පුළුවන් ඒවත් එක්කලා අපි අර පවත්වාගෙන යන සත් ප්‍රතිපදාව වළක්වන්නට සමහර විට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ වගේම අපි තුලත් අනිත් අය කෙරෙහි මේ මනෝභාවයන් ওই විදිහෙම මතුවෙන්නට පුළුවන්. අපිට මතකයි අපේ පියාණන් අවුරුදු 9ක් පමණ අපේ විහාරස්ථානයේ නැවතිලා භික්ෂුන් වහන්සේලාට එක උපස්ථාන කරමින් කටයුතු කළා. තාත්තා මුල් කාලේ දිනපතාම මත්පැන් බොන්නට ඇබ්බැහි වෙලා හිටියා. ඉතින් අපට අවශ්‍ය වුණා තාත්තයි මත්පැන් දීමෙන් වළක්වලා අවසාන කාලේ ಗುಣධහමට නැඹුරු කරන්න. ඒ නිසා අපි යෝජනා කළා පන්සලට ඇවිදින් වතාවක් කරන්න වික්ෂුන් මහන්සියලාට උපස්ථාන කරන්න ඒ තාත්තයට පිළිගෙන අර මත්යන් ගීන ආදී සම්පූර්ණයෙන් නවත්තලා පන්සලට ඇවිල්ලා පන්සලේ නැවතිලා අවුරුදු 9ක් විතර වික්ෂුන් මහන්සියලාට සියලු අප උපස්ථාන කළා. ඉතින් ඔහොම කරන අතරතුරේ විටින් විට තාත්තගේ ස්වභාවයක් තියෙනවා නිතරම ඥාතීන් ගැන, හිතවතුන් ගැන, මිත්‍රයින් ගැන, අසල්වාසීන් ගැන හොයලා බලලා උදව් කරන ගතිය. ඒක තාත්තගේ ඉස්සරින් ඉඳන්ම තිබිච්ච ගුණයක්. ඉතින් ඒ නිසා ඥාතීන්ගේ හිතවතුන්ගේ මල ගෙදරට, මගුල් ගෙදරට පන්සලේ හිටියා වුණත් තාත්තා ඒවා ආරංචි වුණාම දැනගත්තාම ඒවට යනවා. දැන් මෙහෙම ගිහම අර ඉස්සරලා එකට බීගෙන කාගෙන ඉන්න යාළු මිත්‍රයින්ට, ඥාතීන්ට එකතු වුණාම දැන් ඒගොල්ලන්ට ගැටලුවක් තියෙනවා. අපේ තාත්තා දැන් ඒවයින් වෙන් වෙලා නිසා ඒගොල්ලෝ විතරක් වැරදිකාරයින් හැටියට සමාජයට පෙනී සිටීමේ ඒ වරදකාරී හැඟීම ඔවුන් තුළ මතුවෙනවා. එතකොට ඔවුන් මොකද කියන්නේ? ආ දැන් මෙයා උපාසක මහත්තයා වෙලා දැන් මෙයා රහත් වෙන්න යන්නේ, දැන් මෙයා නිවන් දකින්න යන්නේ, දැන් මෙයා පන්සලට වෙලා ඔය විදිහට අර පිරිස ඉදිරියේ ලැජ්ජාවටපත් වෙන අපහසුවටපත් වෙන විදිහට අර ප්‍රතිපත්තියෙන් ඒතනත්තා ගිලිසවන්නට නොඑක් විදිහේ උසුළු විසුළු කරන්න සමච්චල් කරන්න ඒ වගේම අපවාද කරන්නට උපහාසාත්මකව කතා කරන්නට නොඑක් දේවල් වලට පෙළඹෙනවා. ඒ සමහර වෙලාවට එහෙම වුණාම තාත්තත් දැන් සමාජයේ තියෙන එක්තරා හැඟීමක් අපිට සමාජයත් එක්කලා ඉන්න නම් ඒ සමාජයේ යන විදිහට අපි තියන්න ඕන කියන යම්කිසි වැරදි අදහසක් සමාජයේ තියෙනවා. ওই අදහස එන්නෙම සද්භාවයෙන් නෙමෙයි අනිත් අය වැරදි කරනකොට Tamanට නිවැරදි ප්‍රතිපදාවේ ඉන්නට තරම් ආත්ම ශක්තියක් නැති වෙනකොට මොකද ප්‍රත්‍යජන මනසේ හැම විටම වරදට පෙළඹෙන ගතියනේ වැඩි ඒ නිසා Taman අමාරුවෙන් යහපත් ප්‍රතිපදාවේ ඉන්නකොට අනිත් අය වැඩි දෙනෙක් අසත් ප්‍රතිපදාවට නැඹුරු වෙලා ඒකත් නම් බර වැඩි අපිට හැඟීමක් ඇති වෙනවා දැන් මෙහෙම හිටියොත් නම් අපි සමාජයෙන් කොන් වෙන්නට පුළුවන් ඒ නිසා අපිත් ඒත් එක්ක එකතු වෙන්න ඕන වගේ අදහසක් එනවා අන්නේ දුර්වල අදහස මතු කරන්න සමාජයේ විසිනුත් අර විදිහට උසුළු විසුළු කරලා ඒ ප්‍රතිපදාවෙන් ඉවත් කරන්නට කටයුතු කරන්නට පුළුවන්. ඒ නිසා අනිත් අය එහෙම කරනවා නම් අපි ඒවට හසු නොවි ඉන්නත් පරිස්සම් වෙන්නට ඕනේ. ඒ වගේම අපේ සිත් සතන් තුළ අන් අයගේ ප්‍රතිපදාව ගැන ඒබඳු අදහසක් හැඟීමක් මතු නොවෙන්නට අපි ප්‍රවේශම් වෙන්නට ඕන. වෙනතුරු මේ ඊර්ෂ්‍යාවේ තියෙන බරපතලකම සාමාන්‍ය පුද්ගලයන් කෙරෙහි පමණක් නෙවෙයි සමහර වෙලාවට ගුරුවරයාට ශිෂ්‍යයා ගැන ඊර්ෂ්‍යාව මතුවෙන්නත් පුළුවන්. මව්පියන්ට දරුවන් පිළිබඳව පවා ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඇතැම් විට ගුරුවරයාට දැනුමක් ශිෂ්‍යයා Tamanට වඩා දක්ෂපක්ෂකම් වලින් ඉදිරියට යනවා කියලා ඒ ශිෂ්‍යයාගේ පරිහානිය සඳහා ඇතැම් ගුරුවරු ඊර්ෂ්‍යා සහගතව ක්‍රියා කරන්නට පුළුවන්. ඉතින් ඒවා ඊටාම මරපතල කාරණා. සාමාන්‍ය පුද්ගලයෙක් ගැන ඊර්ෂ්‍යාව ඇතිවීමක් පාප ධර්මයක් තමයි. එයත් අසත් ධර්මයක් තමයි. නමුත් Taman උගන්වලා Taman ඉදිරියට ගන්නට උත්සාහ කරන ශිෂ්‍යෙක් පිළිබඳ පිළිබඳව ගුරුවරයාගේ සිතෙහි ඊර්ෂ්‍යාව මතුවෙනවා නම් එතන ආචාර්ය වත එහෙම නැත්නම් ගුරුවරයෙක්ගේ භූමිකාව සම්පූර්ණයෙන්ම දෙදරා යනවා. ඒ ඊර්ෂ්‍යාව මත ශිෂ්‍යයාගේ පරිහානිය පිණිස ක්‍රියා කරනවා නම් ඒක මහා සමාජ අපරාධයක් හැටියට මහා අකුසලයක් හැටියට උපනුපන් ආත්ම භාවවල විඳවන්නට හේතු වෙන බරපතල අකුසල කර්මයක් වෙනවා. ඒ කොමක් නිසාද ගුරුවරයාගේ උපකාරය ගුරුවරයාගේ රැකවරණය ඇතිව ඉදිරියට යා යුතු ශිෂ්‍යයාට ඒ ගුරුවරයාම හානි කරනවා නම් ගුරුවරයාම පරිහානිය පිණිස කටයුතු කරනවා නම් ඒක සමාජමය වශයෙන් මහත් වූ අපරාධයක් වෙනවා. ඒ වගේම මව්පියෝ කියලා කියන්නේ දරුවන්ට රැකවරණය ආශිර්වාදය සලසන අය. නමුත් ඇතැම් වෙලාවට මේ සත්පුරුෂ මව්පියන් Tamanta නොලැබුණොත් ඒ මව්පියන්ගේ ඊර්ෂ්‍යාවට දරුවන් භාජනය වෙන්නට පුළුවන්. දරුවන්ගේ හැකියාවන් ගැන, දරුවන්ගේ සම්පත් ගැන, දරුවන්ගේ ගුණය ගැන, දරුවන්ගේ කීර්තිය, ප්‍රසාදය, පරිවාරය ගැන මේ බොහෝ දේවල් පිළිබඳව මව්පියන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දරුවෝ තාවාහ විවාහ වෙලා දූ දරුවන් ලැබිලා එහෙම ශක්තිමත් වෙනකොට ඇතැම් මව්පියන්ට තමන්ගේ දරුවා පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන් දරුවන් නම් මව්පියන්ගේ ප්‍රතිචාරය පිළිබඳව විමසිලිමත් වෙන්නට ඕන ඒ වගේම තමන් මව්පියන් නම් දරුවන් පිළිබඳව තමන්ට ඇතිවන හැඟීම නැවත නැවත විමසා බලන්නට ඕන කරුණා මෛත්‍රියෙන් දරුවන් රැකගන්නවා දරුවන්ගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා වෙනුවට ඔවුන්ගේ අභිවෘද්ධිය යහපත වළක්වන්නට සිතනවා නම් එතන මව් පදවියට පිය පදවියට අනුචිත වූ අසත් ධර්මයක් නිර්මාණය වෙන්නේ ඒන් Taman විනාශ වෙනවා පමණක් නෙමේ සමස්ත මනුස්ස ප්‍රජාවටම අනර්ථයක් සිද්ධ වෙනවා ඒ සසර ගමනේ දුක්ඛ විපාක ලබන්නට හේතු වෙන බරපතල අපරාධයක් වෙනවා ඒ නිසා මේ ඊර්ෂ්‍යාව නැමැති ක්ලේශ ධර්මයේ පාප ධර්මයේ අසත් ධර්මයේ චිත්තෝපක්ලේශ ධර්මයේ අපේ සිත් සතන් තුළ යම් ප්‍රමාණයකට හෝ හටගත්ොත් තමන් දවනවා ඒ බහුල වෙනකොට අනුන් පහත් කොට සිතන්නට පෙළවෙනවා තවත් බහුල වෙනකොට අනුන්ගේ විනාශය අපේක්ෂා කරනවා තවත් බහුල වෙනකොට අනුන් විනාශ කරන්නට තමන්ම ඉදිරිපත් වෙන තත්වයෙන් දරුණු මට්ටමටපත් විය හැකි බරපතල අපරාධයක් අත්වෙත පරිවර්තනයේ විය හැකි ඉතා සූක්ෂම ක්ලේශ ධර්මයක් තමයි මේ පර සම්පත් පර අභිවෘද්ධිය නොයවසන ගතිය වූ ඊර්ෂ්‍යාව. මේ ඊර්ෂ්‍යාව Tamanගේ සිත් සතන් තුළ ඇති වෙනවයි කියලා තේරුම් ගත්තාම ටිකෙන් ටික හෝ ඒවා යටපත් කරන්නට පාලනය කරන්නට අපේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතුයි. ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ අපිට මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ අපි නොදන්නා පුද්ගලයන් ගැන නෙමෙයි, දන්නා අය ගැනයි. අපි නොදන්නා මිනිස්සු ඕන තරම් දියුණුවටපත් වෙනවා. අපි නොදන්නා රටවල, නොදන්නා තැන්වල ජීවත් වෙන අය ඕන තරම් ධනයෙන්, බලයෙන්, නිලතල වලින්, කීර්තියෙන්, ප්‍රසාදයෙන්, ගුණවත්කම් වලින්, දැනුගත්කම් වලින් මේ ඕනෑ තරම් දේවල් වලින් මිනිස්සු ඉදිරියට යනවා. ඒ කවුරුවත් ගැන අපිට අමාරුවක් නැහැ. හැබැයි අපට අමාරුව එන්නෙම අපි දන්නා මිනිස්සෙ කියන. එතකොට දන්නා මිනිස්සයා කියලා කියන්නේ එක්ක අපේ ඥාතියෙක්, එක්ක හිතවතෙක්, එක්ක අසල්වාසියෙක් අපටත් නැති බැරි වෙලාවට අමාරු වෙලාවට උදව්වක් කරන්න හරි ඉන්න මිනිස්සෙක් ගැන තමයි අපේ හිතේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ඒක ඊටාම පහත් ලාමක ධර්මයක් වෙනවා කියන්නේ. අනෙත් එක තමයි හුඟක් වෙලාවට කවුරු හරි අපට උදව් කරපු කෙනෙක් අපිත් එක්කලා හිතවත්කම් ඥාතිකම් මිත්‍රකම් ඇති කරගත්තු කෙනෙක්. ඒ අයගේ සහයෝගය අපට හැම විටම ජීවත් වීම සඳහා අවශ්‍යයි. ඒ නිසා අපි පුළුවන් හැටියට ඒ අයගේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ යුතු වෙනවා. නමුත් ඒ වෙනුවට ඔවුන්ගේ පරිහානිය පිළිබඳව නම් අපි හිතන්නේ ඔවුන්ගේ අභිවෘද්ධිය අපට රොස්සන් නැත්නම් එතනදී අපි ටිකක් පරිස්සමින් කල්පනා කරලා බලන්න ඕනේ මේ ලෝකේ මේ තරම් මිනිස්සු දැනුගත්කම් වලින් හැකියාවන්ගෙන් ඉදිරියට යද්දී ඒ කිසිවක් ගැන මට අමාරුවක් නැහැ මේ මට උදව් කරන මගේ ළඟින් ඉන්න මිනිස්සු පිළිබඳව ඇයි මම මෙහෙම ලාමක අදහසින් පහත් අදහසින් කල්පනා කරන්නේ කියලා තමන්ගේ දෝෂය નિවරදිව හඳුනා ගන්නට ඕන. ඒ වගේම තමයි වෙන තුනේ ඊර්ෂ්‍යාව යම් කෙනෙකුගේ සිත් තුළ ඇති වෙනවා නම් තමන්ම දැවෙනවා. මොකද අනිත් තැනත්තා ඒ සම්පතත් එක්කලා අනුක්‍රමයෙන් ඉදිරියට යනවා ඒ හැකියාවත් එක්ක ඉදිරියට යනවා ඒක රොස්සන් නැති වෙනකොට ලෝකේ අන් අය නෙමෙයි Tamanmai දිවා රාත්‍රී දැවෙන්නේ ඒ දාහේ දරා ගන්නට බැරි වෙනකොට තමයි ඒක ව්‍යාපාදයක් බවට පරිවර්තනය වෙන්නේ ඒ ව්‍යාපාදයක් දරා ගන්නට බැරි වෙනකොට තමයි ඒක වෛරයක් කෝපයක් බවට පරිවර්තනය වෙන්නේ හතුරුකමක් බවට පරිවර්තනය වෙන්නේ ඉතින් ඒ தත්ත්වයට Tamanව පහතට ඇද දමන්නේ මේ දුර්වල මනෝභාවයෙන් Tamanගේ සිත දවා විනාශ කරන නිසායි. එනිසායි මේ චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම පින්නතුනි Tamanට කිසිදු අපරාධයක් නොකළ ඒ අනේකා පිළිබඳව ඇතිවෙන ඊර්ෂ්‍යාවෙන් ඒතනත්තාගේ පරිහානිය සඳහා Taman කටයුතු කරනවාද ඒ අපරාධය අනන්ත සසරෙහි තමන්ට ලැබිය යුතු සම්පත් නොලැබී යන්නට හේතු වෙනවා. ඒ කොමක් නිසාද? තමන්ට කිසි අයිතියක් නැතුව, කිසි යුතුයකමක් නැතුව අනුන් සතු සම්පත්තිය විනාශ කරන්නට, එය නොලබා නොලැබී යන තැනට කටයුතු කරන්නට අපේ මනසේ හැඟීමක් මතුවෙනවා නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා නම් ඒ අකුසල පාප ධර්මය අපාගත වෙන්නට ඒ කියන්නේ සිත දූෂ්‍ය වීම නිසා දුගතිය උපදින්නට പ്രേතව උපදින්නට නිරය උපදින්නට ඒ අකුසල කර්මයේ හේතු වෙනවා වගේම යම් කලෙක මනුලොව හෝ තිරිසන් ලෝකේ හෝ උපන්නොත් ඒ උපදින උපදින ආත්ම භාවයන්හි තමන්ට අවශ්‍ය සම්පත් නොලැබී යන්නට එය ප්‍රධාන හේතුවක් වෙනවා. තමන්ට අවශ්‍යම මොහොතේ පවා දේවල් නොලැබෙන්නට, තමන්ට හිමි දේවල් අන් අය විසින් පැහැර ගන්නට, තමන්ට හිමි දේ වෙන කෙනෙකුට ලැබෙන්නට මේ විදිහට බොහෝ දේ අහිමි වෙන පාප ධර්මයක් වෙනවා. අන් අයගේ සම්පත කෙරෙහි ඊර්ෂ්‍යා සහගතව ක්‍රියා කිරීම. ඉතින් මේවා පිළිබඳව කතා ප්‍රවෘත්ති ඕනතරම් පේතවත්ව ආදීහි සඳහන් වෙනවා. ඒවා පිළිබඳව කියවලත් දැනුවත් වෙන්නට පුළුවන් මේ කවර ක්‍රමයෙන් හෝ මේ ක්ලේශ ධර්මයේ තියෙන දුබලකම හානිය තේරුම් අරගෙන ඒන් අපේ මනස නිදහස් කරගන්නට අපි ක්‍රියා කළ යුතුයි. ඒ නිසා අපි සිතන්නට ඕන කෙනෙකුගේ දියුණුව අභිවෘද්ධිය සැලසෙන්නේ ඊර්ෂ්‍යාව මත නෙමෙයි ඒකට අදාළ ගුණාංග දියුණු කිරීම කෙනෙක් උගත්කම ඇති කරගන්නේ අන් අයට ඊර්ෂ්‍යා කර කර ඉඳලා නෙමෙයි දැන උගත්කම ඇති කරගන්නට අදාළ සාධක ටික ගොඩනගා ගන්න. කෙනෙක් ධන සම්පත් දියුණු කරගන්නේ ගුණ සම්පත් දියුණු කරගන්නේ ඒකට අදාළ සාධක සම්පාදනය කරගත්තොත්. ඒ නිසා මෙහි සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙවෙයි පවතින්නේ පවතින්නේ නාම රූප ධර්ම සමූහයක් හේතුඵල ධර්මතාවය ඒ නිසා අදාළ හේතු ගොඩ නැගුවොත් ඕනම කෙනෙකුට දියුණු වෙන්නට અભිවෘද්ධියට පැමිණෙන්නට පුළුවන් අනිත් අය දියුණු වුණා නම් ඒකට ඊර්ෂ්‍යා කරමින් ඉන්න එක නෙමෙයි තමන් තුලත් ඒකට අදාළ සාධක ගොඩනගාගෙන තමන් ශක්තිමත් වෙන්න ඕන කියන අවබෝධයෙන් ක්‍රියා කළ හැකි නම් ඊර්ෂ්‍යාව වෙනුවට වීරය අදිෂ්ඨානය උත්සාහය අපේ සිත් සතන් තුල අවදි කරගන්නට පුළුවන්. ඒ වගේම වෙනතුනේ ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ ගුණය තමයි මුදිතා ගුණය. මුදිතාවයි කියලා කියන්නේ අනුන්ගේ යහපත දැකලා අවංකවම සතුට වෙන ගතිය. ඒකවල ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධයි. අනුන්ගේ සම්පත දැකලා දරන්නට බැරි ගතිය, රුස්සන් නැති ගතිය, ඔරොත්තු දෙන්න නැති ගතිය. Tamanට ඒ දරාගත නොහැකිව ඇති වෙන කම්පණය, ඒ තමයි ඊර්ෂ්‍යාව වෙන්නේ, මුදිතාව වෙන්නේ. Tamanට වගේම අනුන්ටත් යමක් ලැබිලා තියෙනවා දකිනකොට අනුන් සුවපත්ව ඉන්නවා දකිනකොට අනුන් සතුටින් ඉන්නවා දකිනකොට සමගියෙන් ඉන්නවා දකිනකොට තමන්ගේ හදවත තුළ උතුරා යන ප්‍රසන්න බවක් ප්‍රසාදයක් ඇති වෙනවා නම් එය තමයි මේ ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ මුදිතාව නැමැති ගුණය. පිටුතුනේ මේ ගුණය ඇති කරගන්න නම් අපි තුල සැබවින්ම manussත්වයේ පිළිබඳව මූලික ආකල්පය වර්ධනය වෙන්නට ඕන. manussත්වය කියලා කියන්නේ මා පමණක් නෙවෙයි අන්වයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණය අන් අයගේ යහපත පිණිස මම ක්‍රියා කරන්නට ඕන කියන මේ හැඟීම මත තමයි සියලු මනුස්ස ධර්ම සියලු ගුණ ධර්ම වැඩෙන්නේ. අනුන් සුවයෙන් ඉන්නවා දකින්නට කැමති බව, අනුන්ගේ සුවය පිළිබඳව උනන්දු වෙන ගතිය, අනුන්ගේ දුක් අඩු කරන්නට කැප වෙන ගතිය. මේවා තමයි මෙත්තා, කරුණා, මුදිතා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට අනේකා දුකටපත් වෙලා ඉන්නවා නම් දුකින් මුදවා ගන්නට කැප වෙන ගතිය කරුණාව. අනේකා සුවපත් කරන්නට උනන්දු වෙන ගතිය මෙත්තාව. අනෙක් අසුවපත් වෙලා ඉන්නවා දකින්නකොට ඒකෙන් තමනු ප්‍රමුදිත වෙන ගතිය සතුට වෙන ගතිය ඒක තමයි මුදිතාව හැටියට සඳහන් වෙන්නේ. ඒ සමේ මුදිතා ගුණය තමන් තුළ දියුණු කරගන්නට නම් මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන මේ මානුෂීය චින්තනයේ මානුෂීය ආකල්පය අපි තුළ දියුණු කරගන්න ඕන. වෙනතුනි ඒක මූලික වශයෙන් තමන්ගේ හිතවතුන් මිත්‍රයන් කෙරෙහි ජනිත කරගෙන ඉන් අනතුරුව තමන්ට හිතවත් නොවන අය කෙරෙහි පවා එය පතුරවන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් එක් අවස්ථාවක අපේ මනසේ ඒ බඳු හැඟීමක් මතුවෙච්ච අවස්ථාවක් අපිට මතක තියෙනවා. ඔය ඩුබායි වල ධර්මදේශනාවකට අපි වැඩම කළ අවස්ථාවක ඒ ඩුබායි වල ඉඳලා වාහනයකින් අපි වැඩම කරගෙන ගියා තවත් ධර්මදේශනාවකට සාජා නගරයට. තර සාජා නගරයට ඇතුල් වෙනකොට මාව කැඳවාගෙන ගිය මහත්මයා මට සිහිපත් කළා හාමුදුරනේ මේ සාජා නගරය තමයි මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික නගරය හැටියට හඳුන්වන්නේ ඒ අය තාම කලමනාකරණයකින් යුක්තව මේ නගරේ හැම දෙයක්ම ගොඩනගලා තියෙනවා තාම ඒ අයගේ සංස්කෘතියට ගැලපෙන හැටියට. ඉතින් මමත් අර වාහනේ ජනේලෙන් එළිය බලනකොට ගොඩනැගිලිද, පාලම්ද, ඒ වගේම විදුලි කණුද මේ හැම දෙයක්ම එක්තරා ක්‍රමයකට සකසලා තියෙනවා දැක්කා. ඒක දකිනකොට අපේ මනසේ ලොකු සතුටක් ඇති වුණා. ඒ අය මුස්ලිම්ද, ඒ අය බෞද්ධද, ඒ අය සිංහලද කියන කතාවක් එතන තිබුණේ නැහැ. කවුරු හෝ ජනවර්ගයක් Tamanට ආවේනිකව සංස්කෘතියට අනුරූපව හැමෝම සමගි සම්පන්නව එකවන්ව ක්‍රියාත්මක වෙනවා නම්, එක විදිහකට වැඩ කරනවා නම්, එක න්‍යායකට අනුව එක ධර්මතාවයකට අනුව එක සංස්කෘතියකට අනුව එකට ගොනු වෙලා කටයුතු කරනවා නම් කොච්චර වටිනවද කියන අදහසත් එක්කලා ලොකු සතුටක් අපේ මනසේ ගොඩ නැගුණා. ඒ අපේ අය නිසාවත් අපේ අය නොවන නිසාවත් නෙවෙයි කියන තුනේ එතනදී අපේද අන් අයගේද කියන ભેදයක් නැහැ. ආගම් ಜಾති ભેදයක් නැහැ. මේ මුදිතා ගුණය අපේ මනසේ ජනිත කරගන්න පුළුවන් නම් මිනිස්යාට පමණක් නෙවෙයි සතා සිව්පාවාගේ පවා යහපත දැකලා අපේ හිතේ සොම්නසක් සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඊර්ෂ්‍යාව පාප ධර්මයක්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 ප්‍රධාන ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණ විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ.